සම්මා සංබුද්ධස්ස කාරුණික වාසනාවන්ත සුපින්වත්නි මේ සෝදානම් වෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගැනීමට විශේෂයෙන්ම අද දවසේ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ අපි සරණ ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරනකොට උන්වහන්සේ ගුණ සිහිපත් කරනකොට අපි බුදුරජාණන් වහන්සේට කියනවා මහා කාරුණිකයන්න් වහන්සේ කියලා. ඔබ අහලා ඇති නේද? කරුණාව කියලා කියන්නේ මොකද්ද? කරුණාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේම විස්තර කළා. පරදුක් එක්කේ හදයන් කම්පේති කරුණ. තවත් කෙනෙකුගේ දුකක් දකිනකොට අපිට නොඑක ආකාරයෙන් දුක් විඳින අය දකින්න ලැබෙනවානේ. අපේ හිත ඒකෙදි කම්පාවටපත් වෙනවනම් අනේ කියලා ඒක තමයි කරුණාව කියලා කියන්නේ. එතකොට අපේ කරුණාවට වැඩිය මහා කරුණාවක් තිබුණා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට ඒ කරුණාව ඇති උනේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ. ඔබ අහලා ඇති උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන දවසේ උන්වහන්සේට ඇතිවෙච්ච ඒ අනන්තෝ සම්බුදු ඥාන අතර උන්වහන්සේට ඇති වුණා විශේෂ අවබෝධයන් කීපයක්. ඒක එක ඥානයකට කියනවා පුබ්බේ නිවාසානුසති ඥානය කියලා. ඒ කියන්නේ මේ සත්‍ය කලින් ජීවිතවල ගත කරනකොට ඒ අය ජීවිත ගත කරපු හැටි දකින්න පුළුවන් නෝන. දැන් අපිට අපේ මේ ජීවිතය ගැන චුට්ටක් හිතන්න පුළුවන් නේ. අපි කල්පනා කරොත් එක තැනකින් මං කොහොමද මේ ජීවිතේ පටන්ගෙන ආවේ කියලා එකින් එක එකින් එක එකින් එක අපිට සිහිපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඉඳපු තැන්, කරපු දේවල්, ගියපු ආපු තැන්, කතා බස් කරපු දේවල්, යාළුවන් මිත්‍රයන්, සැප දුක් විඳපු හැටි මේවා අපිට පේනවා නේද? ඒ අපිට පේන්නේ බොහොම සීමිත ටිකක්. උන්වහන්සේට මේ ජීවිතය විතරක් නෙමෙයි කලින් ජීවිතේ ඊටත් කලින් ජීවිතේ ඊටත් කලින් ජීවිතේ කියලා කෙලවරක් නැති තරමට දකින්න පුළුවන් ඥානයක් ඇති කරගත්තා. ඒකට කියන්නේ මොකද්ද? පුම්බේ නිවාසානුස්සති ඥානය කියලා. ඊළඟට ඇති කරගත්ත අවබෝධයට කියනවා ඥානයට කියනවා චතුූපපාත ඥානය කියලා. චතුූපපාත ඥානය කියලා කියන්නේ පින්වත්නි දැන් අපි ජීවත් වෙනවනේ අපේ මේ ජීවිතේ හැමදාම ලෝකෙ පවතින එකක්ද? නැහැ. අපි මේ ජීවිතේ පවතින උපකාර වෙන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි ආහුෂ. අපි එක එක්කෙනාට තියෙන ආහුෂ ප්‍රමාණය. දෙවැනි එක ඒ ආහුෂත් එක්කම අපේ මේ ශරීරේ රැඳිලා තියෙන උණුසුම. රස්නි ගතිය. තුන්වෙනි එක තමයි විඥානේ. අපි මේ ජීවිතේ විඥානයක ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. ඔබ හිතන්නකො හිත කියලා. එතකොට ආවශ්‍යයි මොනසමයි විඥානය එක තමයි අපේ මේ ජීවිතේ දැන් ඇවිදලා කියලා මේ බණ අහලා හැමදේම කරගෙන ඉන්න ওই කරුණ තුන තියෙනකම්. හැබැයි අපි ජීවත් වෙනකොට මේ අවශ්‍ය ප්‍රමාණය ගෙවි ගෙවි යනවා. දැන් අද අපි ජීවත් වෙන දැන් චූටි දුවගේ පළවෙනි අවුරුද්දනේ. එයා manuss ලෝකෙට එනකොට අවශ්‍ය ප්‍රමාණයක් තීරණය වෙලාද නැද්ද? තීරණය වෙලානේ. අපිත් ඒ වගේ. අපොත් මනුස්ස ලෝකෙට එනකොට යම් අවශ්‍ය ප්‍රමාණයක් තීරණය වෙලා තියෙන්නේ. දැන් ඒ දුවගේ ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් අවුරුද්දක් ගෙවුණා. අපේ ජීවිතවල ඒ විදිහට ගෙවිලා තියෙන්නේ. මේ ගෙවෙන එක ගෙලි ගෙවි යනව නතර නොවේ. එහෙම ගෙවිලා යම් දවසක අපිට manuss ලෝකේ ඉන්න තිබුණ අවශ්‍ය ප්‍රමාණය ඉවර වෙනවා. ආවුෂ ඉවර වෙනවා. ආවුෂ ඉවර වෙනකොට මේ කයේ රස්නේ ගතියක් තියෙනවනේ. ඒ රස්නේ නැතුව යනවා. ඔබ දැකලා ඇති කෙනෙක් මැරුණාද කියලා බලන්න යටිපතුල් ලනලා බලනවා. මේ මූණ තත තියලා බලනවා. මොනසුම නැතුව එතකොට මේ විඥානේ නැත්නම් හිතට මේ කය ඇසුරු කරගෙන ඉන්න බෑ. ඒ විඥානේ චුත වෙනවා. දැන් අපිට පේනවාද විඥානේ චුත වෙනවා? අපිට විඥානේ නැත්තම් හිත මේකෙන් චුත වෙනවා පේන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දැක්කේ චුත වෙන හැටි. ඒ විතරක් නෙමෙයි ඒ චුත වෙනවත් එක්කම ඒ විඥානේ ආපහු තැනක දැස ගන්නවා. උපදිනවා. ඒකට කියනවා චුතූපපාත ඥානය කියලා. චුත වෙන හැටි, උපදින හැටි දකිනවා. ඒක බුදුරජාණන් වහන්සේ දැක්කා ওই විදිහට කලින් ජීවිතවල ගැන අවධානය යොමු කළ උන්වහන්සේ පුබ්බේනි වාසානුස්සති ඥාන ඇති වෙනකොට මේ සසරේ සත්‍යය ආපු හැටි ඉපදි ඉපදි මෙරි මෙරි ඉපදි ඉපදි මෙරි මෙරි ආපු හැටි දැක්කා. උන්වහන්සේ උපමාවකින් දේශනා කරන හරියට මේ වගේ හිතන්න කියන. ඔන්න දැන් ගෙවල් දෙකක් දෙපැත්තේ තියෙනවා. මැද මිදුණක් තියෙනවා. කෙනෙක් මේ මැද මිදුලට වෙලා ඉන්නවා. එතකොට මේ පැත්තේ ගෙදරින් කෙනෙක් එහා පැත්තට ගියොත් පේනවා. ඒ ගෙදරින් කෙනෙක් මේ පැත්තට ආවොත් පේනවා. ආන් ඒ වගේ කෙනුන් වහන්සේට මේ සත්‍යය ඉපදී ඉපදී මෙරි මෙරි එන හැටි දැක්කේ. එතකොට උන්වහන්සේ දැක්කා ඒ ඉපදී ඉපදී මෙරි මෙරි එන ස්වභාවය තුල ඒ ඉපදී ඉපදී මෙරි මෙරි එන ස්වභාවයට කියනවා වචනයක්. මොකද්ද? ඒ තමයි සසර කියලා. සංසාරය කියලා අපි කියන්නේ. ඒ ඉපදී ඉපදී මෙරි මෙරි යන ස්වභාවයට බුදුරජාණන්සේ දේශනා කරපු වචනේ. සසර සංසාරේ. අපිත් මේ සංසාරේ ඉන්න පිරිසක්ද නැති පිරිසක්ද? සංසාරේ ඉන්න පිරිසක් අපි. අපිත් ඉපදී ඉපදී මෙරි මෙරි යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන ස්වභාවය තුළ මනුස්ස ලෝකෙන් මනුස්ස ලෝකෙට එන්න නෙමෙයි තියෙන්නේ. මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට යන්න නෙමෙයි තියෙන්නේ. එහෙම වෙනවා. මනුස්ස ලෝකෙන් මනුස්ස ලෝකෙට එනවා. හැබැයි කලාතුරකින්. මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට යනවා. ඒත් කලාතුරකින්. ලේසි මොකද්ද? මනුස්ස ලෝකෙන් අපායට යන එක. මනුස්ස ලෝකේ නිර්සතෙක් වෙන එක හරිම ලේසි. මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනෙක් ඊළඟ ජීවිතේ තිරිසන් සතෙක් වෙන එක හරිම ලේසි. මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනෙක් പ്രേත ලෝක යන එක හරිම ලේසි. ඒ වෙනුවෙන් අමුතුවෙන් මහන්සිලා කරන්න දෙයක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ විදිහට මේ මනුස්ස ලෝකේ ඉන්න අය උන්වහන්සේ කොච්චරද කියන ඔබ අහලා ඇති සමහර විට මේ මහ පොළොවේ පස් තියෙනවනේ මේ මහ පොළොවේ පෘථිවිය ගත්තොත් ඒ පස් ප්‍රමාණ කරන්න බෑ. විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. ඒ විශාල පස් ප්‍රමාණය අතරින් නියපොත්තේ පස් ටිකක් ගත්තොත් මේ නියපොත්තක් මතට පස් ටිකක් ගත්තොත් දැන් පස් ස්ථාන දෙක තියෙනවානේ. පස් කොටසක් තියෙන මහ පොළොවේ. තව කොටසක් තියෙනවා නියසිල මත. එතකොට කොහෙද වැඩිපුරම පස් තියෙන්නේ? මහ පොළවේ. බුදුරජාණන් දේශනා කරන දැන් මිනිස්සු ඔක්කොම අය ගත්තොත් ලෝකෙ හැමතැනම පැතිරලා ඉන්න යම් තාක් මිනිස්සු ඉන්නවනේ. එයාලා ඔක්කොම මහ පොළොව වගේ නං. ඒ මහ පොළොවෙන් පස් ටිකයිනේ ගන්න පුළුවන්කම තියෙන්නේ. නියපොත්තට චුට්ටයි. ආන් මේ වගේ මැරෙන මිනිස්සුන්ගෙන් ආපහු මිනිස්සුලා උපදින්නේ. බොහෝම ටික දෙනයි කියලා. මැරෙන මිනිස්සුන්ගේ දෙවියන් අතර උපදින්නේ බොහොම ටික දෙනයි කියලා කියනවා. මැරිලා නිරේ උපදිනවා කියනවා මහ පොළේ පස් වගේ ප්‍රමාණය. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකෙ උපදිනවා මහ පොළේ පස් වගේ ප්‍රමාණය. එතකොට ওই විදිහට තමයි ඉපදි ඉපදි මෙරි මෙරි යන ස්වභාවයෙන් යුක්ත සසර. එතකොට ඒ කෙනෙක් අපහා ඉපදුනොත් එයා විඳින මහා දුකක්. මනුස්ස ලෝකෙ ඉපදුනොත් දෙවියන් අතරේ ඉපදුනොත් ඒ තරම් දුක් විඳින්න නැහැ. දැන් මම කියන්නේ කරුණාව කියනවා කෙනෙක් දුකටපත් වෙලා ඉන්නකොට අපේ හිත යාගෙන අනුකම්පාවක් ඇතිවීමට. අනේ අපොයි. අනේ මෙයා මේ දුකින් නිදහස් වෙත්වා කියලා හිතනවාට. අපිට එහෙම හිතලා නැද්ද? අපිට ඕන තරම් හිතනවානේ. දවසට සමහරට කීප සැරයක් හිතෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ කරුණාව අපිට ලැබුණා කියලා අපිට එයාවෙනින් මොනවද කරන්න පුළුවන්? ලොකු දෙයක් මොනවාරි කරන්න පුළුවන්ද? අපේ හිතේ අර අනුකම්පායත් වෙලා එහෙමම අපිට ඒක අමතක වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දැක්කේ මේ වගේ මේ తాවකාලික මේ මනුෂ්‍ය ජීවිතය තුළ විඳින පොඩි දුකක් නෙමෙයි. කෙනෙක් manuss ලෝකේ මිනිස්සෙක් හැටියට ඉපදෙන ඉඳපු කෙනා. මරණින් මත්තේ අපාය ඉපදුනාට පස්සේ විඳින දුක. බුදුරජාණන් වහන්සේ දවසක් ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මැරුණට පස්සේ අපාය ඉපදුනොත්, නිරේ ඉපදුනොත් එයාට මොන තරම් දුකක් විඳින්න තියෙනවද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කළා මෙච්චරයි කියලා කියන්න බෑ කියලා. ඊට පස්සේ ඇහුවා ස්වාමීන් උපමාවක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. මම උපමාවක් කියලා දෙන්නම් කියලා කිව්වා. උපමාවක් දේශනා කරන භාග්‍යතුන් වහන්සේ මෙහෙම හිතන්න කියලා. වන මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා රජතුමාට විරුද්ධ වුනහම රජතුමා දඬුවමක් දෙනවා. මොකද්ද දෙන දඬුවම? උදේට යකඩ උල ඇරගෙන හෙල්ල ඇරගෙන සිය පාරක් පයින්ද කියනවා එයාට. ඊට පස්සේ උන උදේ වරුවේ දඬුවම දුන්නා. එල්ල පාරෙන් එල්ලේ සිය පාර. දවල්ට ආපහු යා මැරිලා නැත්නම් ආපහු සිය පාරක් අයින්නේ කියලා. එතකොට ආපහු දැන් දවල්ට හෙල්ල පාර 100ක් වැදුනට පස්සේ 200යිනේ. ආපහු හවසට අනවර හොරා ඉන්නවද කියලා අහනවා. ඉන්නවා කියලා. එහෙනම් තව 100 පාරක් අයින්නේ කියලා කියනවා. එතකොට ඒ රාජපුරුෂයෝ ගිහලා තව 100 පාරක් අයින්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ වෙලාවේ මහණෙනි භික්ෂුව අර හෙල්ලපාවල 300කින් එනුම් කෑවොච්චම් කෙනෙක් එයා විඳින දුක කොහොමද කියලා ඇහුවා. වෙලයි ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ 300 පාරක් හෙල්ලෙන් අයින් ඕනේ නැහැ. එකපාරක් එනුම් කෑවත් එයාට ගොඩාක් දුක් විඳින්න වෙනවා. එහෙම එකේ 300කින් එනුම් කෑවොත් කොයි තරම් දුකක්ද කියලා හිතන්න බෑ කියලා. බුදුරජාණන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේට ඕනේ මේ සත්‍යයන්ට සත්‍ය විඳින දුක ගැන කියලා දෙන්න. උන්වහන්සේ ආපහු මේ පොළවේ චූටි ගල් කැටයක් අතට ගත්තා. අතට අරගෙන අහනවා මේ ගල් කැටයේ ප්‍රමාණය වැඩි එහෙම නැත්නම් හිමාල පර්වතයේද කියලා ඇහුවා. ඔයාලා අහලා හිමාල කන්දනේ විශාල කන්ද. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා පිළිතුරු දෙනවා ස්වාමීනි මේ මේ අතට ගන්න පුළුවන් ගල් කැටි බොහොම පොඩි. හිමාල පර්වතයේ ඊට වැඩි ප්‍රමාණයෙන් ගොඩාක් වැඩි කියන. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා අර හෙල්ලපාර 300කින් ඇනුම් කාපු කෙනෙක් ඉන්නවනේ. එයා දුකක් විඳිනවනේ වෙනකොට. එයා විඳින දුක මේ චූටි ගල් කැටේ වගේ කියන ප්‍රමාණයෙන් ගත්තා. කෙනෙක් අපායේ පුදුනොත් විඳින තියෙන දුක හිමාල පර්වතයට වඩා වැඩි කියලා. දැන් බලන්න මේ ජීවිතේ දැන් අපි manuss ලෝකේ සුගතියේ ඉන්නවා. අපිට හෙල්ලකින් යන කාපු දුකක් තියෙනවද? නෑ දැන්නේ. මේ මොහොත තුළ අපිට එහෙම දුකක් නැහැ. හැබැයි නිරේපදිච්ච නිර්සතාව විඳින දුක මහා දුකක් විඳිනවා. එහෙනම් දැන් අපිට මේ නිර්සතාව විඳින දුක මේ වෙලාවේ තේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දකින්න ලැබෙනවා. උන්වහන්සේ ඒ කෙරෙහි අවධානය යොමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කර චතුූපපාත ඥානෙ තියෙනවා. උන්වහන්සේට මේ සත්‍ය චුත වෙන හැටි උපදින හැටි දකින්න පුළුවන්. උන්වහන්සේ දැක්ක මහ පොළොවේ පස්වගේ මහා විශාල ප්‍රමාණයක් නිරේ උපදිනවා. එතකොට කෙනෙක් මරුණාට පස්සේ නිරේ ඉපදුනාට පස්සේ එයා විඳින දුක උන්වහන්සේ දකිනවා. ආන් එතකොට උන්වහන්සේගේ හිතේ ඇති වුණා මොකද්ද? කරුණාව. ඒ කරුණා මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. ඉතින් අපි මේ ධර්මයේ පුරුදු කරගත්තොත් අපිට ලැබෙන ලාභය මොකද්ද? අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත්නි ඒ සසර එනකොට බුදුරජාණන් දේශනා කරලා තියෙන මහණෙනි මේ සසර ගොඩාක් දීර්ඝයි කියලා කිව්වා. ආරම්භක කෙලවරක් හොයන්නේ බෑ කියලා බුදුරජාණන් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා දැන් අපේ මනුස්ස ලෝකේ කවුරුත් ඉපදුනා මව් කිරි බීලානේ ජීවිතේ පටන් ගන්න. එහෙම සසර එනකොට දීපු කිරි බැලුවොත් එහෙම ඒ කිරි වැඩි කියලා කියනවා සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ මහා සාගරයේ තියෙන වතුර ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ප්‍රමාණය අඩුයි කියනවා වතුර. හැබැයි සසර එනකොට අපි වීපු කිරි ඊට වැඩි වැඩි කියලා කියන්නේ මනුස්ස ලෝකෙදී. තමන්ගේ අම්මා නැති වෙච්ච වෙලාවට ඒ දුක දරා ගන්න බැරුව අඬනකොට වෑහුණු කඳුළු, වැගුරුණු කඳුළු වැඩි මහා සාගරයේ ජලයට වැඩිය වතුර මහමුහුදේ වතුර නෑ කියනවා ඒ තරම්. තමන්ගේ පියා වෙන්නේ, තමන්ගේ ස්වාම පුරුෂයා වෙන්නේ, තමන්ගේ බිරිඳ වෙන්නේ. ඔබ දකින්නේ නැති පහෝගියේ දවස්වල අර සිරියාවේ ඉඳන් මේ එන්නාපු පිරිසක් තමන්ගේ ස්වාම පුරුෂයයි බිරිඳයි දරුවෝ දෙන්නත් එක්ක එයා ආරක්ෂාවක් හොයාගෙන ආවනේ. හැබැයි මොහොත මැද දෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. ඒ තාත්තා අඩපු කඳුළු කොච්චරද? ඒ දරුවෝ දෙන්න අරගෙන ගිහිල්ලා බිරිඳත් එක්ක මිහිදම් කරන ඉවරලා අඩනවා. දැන් එයා මම මැරෙන්නේ කවදද කියලා බල බල ඉන්නවා. එතකොට එක ජීවිතයක හෙළපු කඳුළු නේද ඔය? බුදුරජාණන් දේශනා කරන තමන්ගේ පුතා නැති වෙච්ච ලාවට අඬනකොට ගලපු කඳුළු වැඩි කියනවා මහා සාගර ජලයට වැඩි. දැන් ඒක යා දන්නේ නැහැ. අපි අනාඩ ඉන්නවා. අපි දන්නවද? ඒ දන්නේ නැහැ. හැබැයි අපිට දැනුවත් වෙන්න පුළුවන්. කොහොමද? බුදුරජාණන්සේ ධර්මයේ බුදුරජාණන් දේශනා කළ මහණෙනි මේ තිරිසන් ලෝකේ තිරිසන් සත්වය ඌර වෙලා ඉන්නකොට බෙලි කැපුම් කාලා මැරෙද්දි ගලපුල්ලේ වැඩි කියන මහා සාගරයේ ජලයට වඩා කුකුල්ලු වෙලා ඉන්නකොට බෙලි කැපුම් පහර කද්දි ගලපුල්ලේ වැඩි කියන සතර මහා සාගරයේ ජලයට වඩා එළුව වෙලා බැටළුව වෙලා නොඒක ආකාරයෙන් ඒ තරම් දුක් ගොඩක් විඳගෙන ආපු ගමනක් තමයි පින්වත්නි අපිට මේ තියෙන්නේ ඒ එන ගමනේදී අපිට දැන් manuss ලෝකේ සුගතිය ලැබිලා තියෙනවා. ඉතින් දැන් මේ සුගතිය ලැබෙන අපිට හැමදාම මේක තියෙන්නේ නැහැ. යම් දවසක අපි මේ පරලෝ යනවා. යනකොට අපි ආපහු උපදින ස්වභාවයකින් තමයි මේ පරලෝ යන්නේ. එතකොට ආපහු උපදින වාරයක් වාරයක් ගානේ අපිට උරුම වෙන දෙයක් තියෙනවා. ඒ මොකන්ද? දුක. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් ළඟට ඇවිල්ලා ඇහුවා මේ ලෝකේ මේ ජීවිතේ පිහිටලා තියෙන කුමක් මතද කියලා. බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මත කියලා කිව්වා. අපේ ජීවිතේ හැම වෙලාවෙම බයක් නැද්ද මොන දුකට මුහුණ දෙන්න වෙයිද කියලා. ජීවිතේ හැම මොහොතකම තියෙනවා තමන්ගේ ජීවිතය ගැන ගත්තත් තමන්ට බයක් තියෙන මොන දෙයකට මුහුණ දෙන්න වේද කියලා. තමන්ගේ ස්වාම පුරුෂයාගේ බිරිඳගේ ජීවිතය ගැන බැලුවත් දුකක් තියෙනවා මොන දෙයකට මුහුණ දෙන්න වේද තමන්ගේ දරුවෝ ගැන හිතුවා, දෙමාපියෝ ගැන හිතුවා. මේ විදිහට පින්වත්නි ජීවිතය තුළ අපි හැබෑවට විඳින දුකක් තියෙනවා. මෙන්න මේ දුකින් නිදහස් වෙන පිණිසයි බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මම ඔබට අද ඒ බුදුරජාන් වහන්සේ දුකින් නිදහස් වීම පිණිස වදාළ හරිම ලස්සන ගොඩාක් කෙටි දේශනාවක් කියලා දෙන්න. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ සංයුක්ත නිකාය කියන උතුම් පොත් වහන්සේලාගේ තුන්වෙනි කොටසේ අභිනන්දන සූත්‍රය. අභිනන්දන කියලා කියන්නේ සතුටින් පිළිගැනීම. අභිනන්දනා කරනවා කියන්නේ සතුටින් පිළිගන්න. අපේ ජීවිතෙත් අපි පිළිගන්න දේවල් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට මේ දේශනාවේදී මේ දුක ඇති වෙන හැටි දුකෙන් නිදහස් වෙන හැටි කියන දෙනවා. මේ දේශනාව ඔබ හොඳට ඉගෙන ගන්න. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි යෝ භික්කවේ රූපං අභිනන්දති. පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් රූපය සතුටින් පිළිගන්නවා නම් සෝ දුක්ඛං සෝ අභිනන්දති. එයා සතුටින් පිළිගන්නේ දුකයි කියලා කියනවා. යෝ දුක්ඛං අභිනන්දති. යමෙක් සතුටින් පිළිගන්නේ දුක නම් අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. එයා දුකින් නිදහස් වෙලා නැහැ කියලා කියනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ එක පරයායක් ධර්මයේ දේශනා කරන්නේ. ඒක මම ඔබට දැන් කියලා දෙන්නම්. අපේ මේ ජීවිතයේ තියෙනනි පින්වත්නි. අපේ මේ ජීවිතයේ තුල අපි ඉපදිච්ච දවසින අපිට දැනුම් තේරුම් ඇති දවසින මෙහෙම ජීවත් වෙනකොට ජීවිතයේ පවතින්නේ ප්‍රධාන කරුණු පහක් මුල් කරගෙන. ඒවට කියනවා උපාදානස්කන්ධ පහ කියලා. ඒවට කියන්නේ උපාදානස්කන්ධ පහ කියලා. මම ඔබට ටිකක් ඒක පැහැදිලි කරලා දෙන්න. පළවෙනි ස්වභාවය තමයි රූපය කියන ස්වභාවය. රූපස්කන්ධය. දෙවෙනි ස්වභාවයට කියන වේදනා කියලා කියනවා. වේදනා කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා මිදී. තුන්වෙනි ස්වභාවය හඳුනා ගැනීම. හතරෙනි ස්වභාවය චේතනා පහළවි. පස්වෙනි ස්වභාවය විඥානයක පැවැත්ම. දැනගැනීමේ ස්වභාවය කියන්නේ. ඒ ටික අපි ඉස්සෙල්ල තේරුම් ගනිමු. බුදුරජාණන් දේශනා කළ රූපය කියලා කියන්නේ. දැන් ඔබ හිතන්න මේ අපේ ජීවිතේ දැන් මේ ජීවිතේ ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඉන්නවනේ. ඔබත් මිනිස්සු හැටියට ඉන්නවා. තවත් මේ බතු බාහිර මේ දේවල් තියෙනවා. මේ දේවල් වලට කියන රූප කියලා කියනවා. ඉතින් අපේ රූපේ මේක. ඔබට ඒ විදිහට රූප තියෙනවා. අපේ ජීවිතේ එක කොටසක් තමයි මේ රූපයක පැවැත්ම. රූපය කියලා පැවැත්ම. එතකොට ඒ රූපයක පැවැත්ම තියෙනවා තමා කියලා තියෙනවා. බාහිර වශයෙන් තියෙනවා. ගොරෝසු හැටියට තියෙනවා, සියුම් හැටියට තියෙනවා. දුර රූප තියෙනවා ළඟ රූප තියෙනවා මේ විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායු ඒ කියන්නේ පොළොවට පස්සෙලා යන ජලයේ දී වෙලා යන උණුසුම් ස්වභාවය යුතු සුළඟි හමාගෙන යන යම් ස්වභාවයක් තියෙනවද මේ ජීවිතය තුළ ඒකට කියනවා රූපය කියලා කියනවා ඒ පළවෙනි කොටස දැන් අපි මේ කන්නේ බොන්නේ, අඳින්නේ, පළඳින්නේ, එහෙ මෙහෙ ගෙනියන්නේ, නාවන්නේ, පිරිසුදු කරන්නේ මේ මොකද්ද? රූපය. ඒකට ජීවිතේ එක කොටසක්. අපි මව කුසේ කලලයක් හැටියට පිරිසිඳ ගත්තට පස්සේ එදා ඉඳන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩිලා ඊට පස්සේ මව කුසින් ඉපදිලා ටිකෙන් ටික මෝරලා තරුණ වයසට ඇවිල්ලා වැඩි හිටි වෙලා ඊට පස්සේ ජීවිතේ යම් කාලයක් තිබිලා ඉවරලා යනවා. ඒක ජීවිතේ එක පැවැත්මක්. ඒකට කියන රූපය කියලා කියනවා. දෙවැනි ස්වභාවය තමයි විඳීම. විඳීම කියන්නේ පින්වත්නි දැන් වේදනාව. වේදනා තුනක් ඇති වෙනවා අපිට. එක ස්වභාවයක් තමයි වේදනාව කියන්නේ සැප ස්වභාවය. අනිත් ස්වභාවයට කියනවා දුක් ස්වභාවය කියලා කියනවා. අනිත් ස්වභාවයට කියනවා මධ්‍යස්ථ ස්වභාවය කියලා. දැන් අපි හිතමු මෙහෙම මේ වෙලාව තුල මේ වෙලාව තුල දැන් අපිට සීතල සුළඟක් හමනකොට අපේ ශරීරයේ ස්පර්ශයක් දැනෙනකොට අපිට මොකක්ද ඇති වෙන්නේ? සැප විඳීමක් ඇති වෙනවනේ. හැබැයි අපිට සීතල වාතාශ්‍රය නැති වෙලා අපිට ලොකු රස්නයක් එක්ක දාහයක් එක්ක එහෙම විඳීමක් ඇතිවෙනත් ඒක මොකද්ද? දුක් විඳීමක්. ඒ දෙකම නැහැ. එතකොට ඇති වෙන්නේ උපේක්ෂා නැදීම. එතකොට අපි ඇහෙන රූපයක් දකිනකොටත් එක්ක සැපක් විඳිනවා අපි. නැත්තම් දුකක් විඳිනවා. නැත්තම් උපේක්ෂාවක් ඇති වෙනවා. කනේ ශබ්දයක් අහනකොට සැප දුක් උපේක්ෂා විඳීම් වල එකක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට සැප දුක් උපේක්ෂා විඳීම් වලින් මොන හරි විඳීමක් ඇති වෙනවා. දිවට රසයක් දැනෙනකොට සැප දුක් උපේක්ෂා විඳින් විඳිනවා. කායයට පහසක් ලැබෙනකොට සැප දුක් උපේක්ෂා විඳින් නැති වෙනවා. මනසට අරමුණක් ලැබෙනකොටත් ඒ තුළ සැප දුක් උපේක්ෂා විඳින් නැති වෙනවා. ඉපදිච්ච දවසේ නම් අපිට සිද්ධ වෙන දෙයක් නේ. දැන් චූටි බබෙක් ඉන්නවා. චූටි බබා සමහර විට අම්මගෙන් ඈත් කරලා තියෙනකොට අඬනවා. දුක් වෙනීමක් ඇතිලා යනවා. අම්මට ලං කරපුවාම එයා ඒ ඇලෙන නතර වෙනවා. එතකොට සැප විඳීමක් ඇති වෙලා යට. සමහර අවස්ථාවල තියෙන එහෙම ගානක් නෑ යට. මධ්‍යස්ථ විඳීමක් තියෙන වෙලාවට. එතකොට අපි මේ විදිහට ජීවිතේ ජීවත් හැම මොහොතකම මේ විඳීමක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කොටස් දෙකයිනේ. රූප වේදනා. ඊළඟට හඳුනා ගැනීම. හඳුනා ගන්න ආකාර 6ක් තියෙනවා. ඒක තමයි එහෙන් රූපයක් දැක්කට පස්සේ හඳුනගන්නේ. දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ කියලා පිළිමස් හඳුන ගන්නවනේ. දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දිහා බලනකොට ස්වාමීන් වහන්සේ කියලා හඳුන ගන්නවා. ඔබේම දරුවෙක් දිහා බලනකොට දරුවෙක් කියලා හඳුන ගන්නවා. එතකොට ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ හඳුන ගන්නවා දැකීමෙන්නේ. ඒ හඳුන ගැනීම හැම වෙලාවෙම තියෙන රූප හඳුනා ගැනීම, රූප සංඥා කි. ශබ්ද හඳුනා ගැනීම. දැන් මම මේ කතා කරනකොට ඔබට හඳුනා ගැනීමක් ඇති වෙනවනේ. ආ මේ ස්වාමීන් කියන්නේ මේ මේ දේ මේ දේ මේ දේ කියලා හඳුනා ගන්නවා. ඒ වගේ නිරන්තරයෙන්ම හඳුනා ගැනීමක් තියෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට හඳුනා ගැනීමක් ඇති වෙනවා. අඹ ගෙඩියකුයි අන්නාසි ගෙඩියකුයි තියලා අපි අඹ ගෙඩිය සුවඳ කරොත් අඹ සුවඳ දැනෙනවා. අන්නාසි සුවඳ කරොත් අන්නාසි. වගේ හැම වෙලාවෙම මේ හඳුනා ගැනීමක් තියෙනවා ජීවිතේ. දිනේ මොනවා හරි තිබ්බොත් රස හඳුනා ගන්න. කයට පහසක් හැම වෙලාවෙම හඳුනා ගැනීමක් තියෙනවා. මනසින් අරමුණ හඳුනා ගන්න. ඒක ජීවිතේ තවත් කොටසක්. රූප, වේදනා, සංඥා හඳුනගන්න. ඊළඟ තමයි චේතනාව. චේතනාව කියන්නේ ඇහෙන් රූපයක් දකිනකොට ඊට අනුව චේතනාවක් ඇති වෙනවා. දැන් ඔබ බුදුරජාන් වහන්සේ දිහා බලනකොට ඊට අනුව චේතනාවක් ඇති වෙනවනේ. ස්වාමීන් වහන්සේ දිහා බලනකොට ඊට අනුව චේතනාව වෙනස් වෙනවා. මේ මල්වට්ටිය දිහා බලනකොට ඊට අනුව චේතනාව වෙනස් වෙනවා. ඒක ජීවිතයක කොටසක්. චේතන සංස්කාර කියන එකට සංකාර. ශබ්දයට අනුව චේතනය තියෙනවා. දැන් මම මේ කතා කරනකොට ඔබට මේ වෙලාව ඇහෙනවා කණෙන් මේ ශබ්දය. ඊට අනුව චේතනාවක් ඇති වෙනවා. ගඳ සුවඳක් දැනෙනකොට ඊට අනුව චේතනාවක් ඇති වෙනවා. දිවට රසයක් දැනෙනකොට කායට පහස ලැබෙනකොට මනසට අරමුණක් හදනකොට ඒකට අනුව චේතනා ඇති වෙනවා. ඒක තවත් කොටසක් ජීවිතේ. ඊළඟ තමයි ඊළඟ ස්වභාවය දැන් හතරයි. සතර මහා ධාතුන් හටගත්ත මේ රූපී ස්වභාවය. වේදනාවක ස්වභාවය. හඳුනා ගැනීමේ ස්වභාවය. චේතනා පහළ කිරීමේ ස්වභාවය. ඊළඟට කියන විඥානය. විඥානය කියන්නේ දැනගන්නා ස්වභාවය. දැනගන්නේ මොනවාද? ඇහෙන් රූපයක් දැන්න රූපයක් කියලා දැනගන්නවා. කනේ ශබ්දයක් අහනකොට ශබ්දයක් බව දැනගන්නවා. ගඳ සුවඳ දැනගන්නවා. එතකොට දිවට රසයක් දැනෙනවා ඒ රසය දැනගන්නවා. කායට පහස ලැබෙනකොට පහස දැනගන්නවා. මනසට අරමුණක් ලැබෙනකොට ඒක දැනගන්නවා. ඒකට ඇහැයි රූපය නිසා තමයි ඇහෙන් ඒ දැනගන්න ස්වභාවය ඇති වෙන්නේ. ඇසේ විඥානයේ. මේ විදිහට අපේ ජීවිතය අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය රූපය අපි පරිහරණය කරනවා. වේදනාවක් අපි සේවනය කරනවා. සැප දුක් උපේක්ෂා. සැපට අනුව දුකට අනුව උපේක්ෂාවට අනුව ජීවිතේ ජීවත් වෙනවා. හඳුනා ගැනීමක් ඇති වෙනවා. චේතනාවක් ඇති වෙනවා. විඥානය ඇති වෙනවා. ඔය පහ. එතකොට මේ ස්වභාවය තමයි සසරේ ඉන්න සත්‍යයක තුල තියෙන්නේ. තිරසං සතායි ගත්තත් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ පැවැත්ම. දෙවියන් අතර ගත්තත් තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්ම. මිනිස්යන් අතර තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්ම. නිර්සතා තුළ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්ම. ප්‍රේතයන් තුළ තියෙන්නේත් එහෙම බ්‍රහ්ම ලෝකේ තියෙන්නේත් එහෙම. එතකොට ඔය රූපය යම් තැනක තියෙනවද බුදුරජාණන් දේශනා කරා සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. සංක්ෂේපේ ඔක්කොම හකුදවල කිව්වොත් තියෙන දුක තමයි රූපේක පැවැත්ම. දැන් ඔබ හිතන්න අර සරණාගතයන් හැටියට එයාලා දන්නවනම් අපි යන බෝට්ටුව මොහොතට පෙරලෙනවා කියලා කවදාවත් ගොඩ වෙයිද? කවදාවත් ගොඩ වෙන්නේ නැහනේ. අර සැපයක් හොයාගෙන නේද කියේ. එතකොට ඒ චූටි බබාලත් එක්ක අම්මයි තාත්තයි තවත් පිරිසක් එක්ක ගොඩ වුණා. අනේ අපිට මේ රටේ ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න පුළුවන් තැනකට යන්න ඕනේ කියලා. එතකොට එයාලා ඒ චූටි දරුවාට රූපයක් තිබුණා. එයාගේ අයියට රූපයක් තිබුණා. අම්මටත් රූපයක් තිබුණා. තාත්තටත් රූපයක් තිබුණා. ඒ පුතා මොහොතට වැටුණට පස්සේ අම්මා මොහොතට වැටුණට පස්සේ රූපය මුල් කරගෙන විදෙව්වේ නැද්ද? හුස්ම හිර වෙලා අර වතුර පෙවිලා විඳින්න නැති වෙද්ද යා විඳින්නේ බලන්න අපේ මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන මේ රූපේ මුල් කරගෙන අපි දුක් විඳලා නැද්ද දුක් විඳලා තියෙනවා එහෙනම් රූපයක් තියෙනවා කියලා කියන්නේ දුකට වමනා කරන දේ තියෙනවා දුක තියෙනවා ඊට පස්සේ ඒ මොහොතට වෙච්ච දරුවා ඒ වෙලාවේ අම්මා කොච්චර විඳීම දුක් විඳීමක් කියන්නේ නැද්ද නේ තාත්තා බීනගේ නෙවිල එකපාරම වෙරළට ගොඩ වෙන තමන්ගේ දරුවෝ දිහා බලනකොට ඒ දරුවෝ නැති වෙනකොට දරුවාගේ මල කඳන් ටික හම්බ වෙනකොට කොයිතරම් විඳීමක් වෙන්නේ නැද්ද? විඳීමක පැවැත්ම. ඊට ටික දවසකට කලින් ඒ දරුවෝ දිහා බල බල සතුටු වෙයිද පුතාත්තා? ඊළඟට දුක ඒ තාත්තගේ දුක නැති කරන්න පුළුවන් වේදයි කවදාවත්. බෑනේ. ඒ දුක නැති කරන දේ නැහැ. ඒකට ඒ හඳුනා ගැනීම තිබුණා. ඒ හඳුනා ගැනීම ටිකක් නැතුව ගියානේ. චේතනා තිබුණා. ඒවත් වෙනස් වෙනවා. එයාලගේ චේතනාව තිබුණේ වෙන රටකට ගිහිලා කරදර නැත දරුවන්ටත් උගන්වගෙන හොඳින් ජීවත් වෙන්න. නමුත් Taman දන්නේම නැහැ චේතනාව වෙනස් වෙලා ගිහිල්ලා. අපි මේ විදිහට සැලසුම් කරලා චේතනා පහල කරලා කරපු දේවල් වෙනස් වෙලා නැද්ද? ඒ නිසා අපි දුක් විඳලා නැද්ද? දැන් අද අපි එතනින් බේරලා ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඊළඟ ජීවිතේ වෙන්න බැරිද අපිට? පුළුවන්කම තියෙනවනේ. ආන් මේකට හේතුව තමයි බුදුරජාණන් මේ දේශනා කළේ. මොකන්ද හේතුව? යෝ බික්කලේ රූපං අභිනන්දති. දැන් අපි තම තමන් තනියේ අපේ ජීවිතය තුළ අපි රූපේ සතුටින් පිළිගන්නවා. දැන් රූපේ සතුටින් පිළිගන්න අපි දුක් විඳි කුමක් මුල් කරගෙනද? රූපේ මුල් කරගෙනනේ මේ ජීවිත මේ රූපයක් අපිට ලැබිලා තිබුණ නැත්තම් දැන් අපිට මේ රූපය ලැබෙන උපතත් එක්කමනේ උපත සිද්ධ වුණේ කොහොමද මව් කුසේ පිළිසිඳගත්තා කලින් ජීවිතේ මරණයටපත් වෙනකොට මව් කුසේ පිළිසිඳගත්තා අපි මව් කුසේ පිළිසිඳ ගැනීමත් එක්කම අපිට ලැබුණ රූපයක් කර්මානුරූප ඒ රූපය මව් කුසේ පිළිසිඳ ගත්ත දවසින් නම් අපි දුක් විඳලා නැද්ද අම්මගේ කුසේ ඉන්නකොට අපි කොයිතරම් විඳින්නේ නැද දුක. හිර වෙලා ටික ටික මහත් ලොකු වෙනකොට අපි අම්මා කන කෑමට අනුව අම්මගේ ඉරියව් පැවැත්ම අනුව අපි දුක් විඳලා තියෙනවා. අපි උපදිනකොට මව කුසෙන් ලේකුණු ගොඩක් එක්ක මහා දුකක් එක්කනේ අපි උපදින්නේ. ඉපදුනාට පස්සේ අපි දුක් විඳා රූපයක් ලැබුණු නිසානේ. එතකොට අපිට එහෙම රූපයක් ලැබුණ නැත්තම් කලින් ජීවිතේ මරණයටපත් වෙනවා. අපිට කොහේවත් කොයි ලෝකෙකවත් කොතනකවත් රූපයක් ලැබෙන්නේ නැහැ කියලා හිතන්නේ. රූපය ලැබුණ නැත්නම් දුක තියෙයිද? දුක නැහැනේ. එහෙනම් ඊළඟ ජීවිතේ අපිට රූපයක් ලැබෙනවා නම් ආපහු ලැබෙන්නේ මොකද්ද? දුක ලැබෙනවා. අපි හිතමු ඊළඟ ජීවිතේ මට මේ ළඟදී අහන්න ලැබුණ එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ ඔය එක තරුණ දරුවෙක් මොනවා හරි ප්‍රශ්නේ සිය දිවි හානි කරගෙන. එයා ඉපදිලා තියෙනවා කියන බොයිලර් කුකුල් කුකුල් පැටියෙක් කරන. දැන් දවස් 14න් 14ට මැරෙනවා. පුරුද්දක් ඇටියට ගිහිල්ලා. හැම වෙලාවෙම බෙලි කැපි කැපි බෙලි කැපි කැපි බෙලි කැපි කැපි තමයි මැරෙන්න තියෙන්නේ. රූපයක් ලැබිච්ච නිසා නේද? දැන් ඒ උපත කරා යනකොට යාට මෙහින් මැරෙනකොට ආපහු රූපේ කරා අපි යන්නේ නැත්තම් මොකද්ද නැත්තේ? දුක නැහැ. ඊළඟ ජීවිතේ දැන් අපේ අත්පාදික හොඳට පිළිසලා තියෙන්න පුළුවන්. ඊළඟ ජීවිතෙත් මෙහෙම වෙනවද? මනුස්ස ලෝකෙ ඉපදුනාට. එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ ඇස් දෙක පේන්න තියෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ කන් ඇහෙන්න තියෙන්න පුළුවන් අපිට. ඊළඟ ජීවිතේ සමාජයේ චූටි කාලෙම හදවතේ සිදුරක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විඳවන්න වෙන්නේ නැති වෙයිද? නිරේ උපදුනොත් ජිනි අඟුරු වලක් වගේ. තිරිසන් ලෝකෙ උපදුනොත්, പ്രേත ලෝකෙ උපදුනොත් ඒ ලැබෙන්නේ අපිට නැවත රූපය. එහෙනම් ඒ අනාගතයේ රූපයක් තුලින් අපිට දුක ලැබෙනවද? ඒකට හේතුව තමයි අපි මේ ජීවිතේ මේ රූපේ සතුටින් පිළිගැනීම. රූපේ සතුටින් පිළිගත්තොත් එයා සතුටින් පිළිගන්නේ මොකද්ද? දුකයි කියලා. එතකොට යමෙක් දුක සතුටින් පිළිගන්නවා නම් එයා නිදහස් වෙලා නැත්තේ මොකෙන්ද? දුකෙන්මයි නිදහස් වෙලා නැත්තේ. ඒ වගේම බුදුරජාණන් දේශනා කරන අර මිදීම. කෙනෙක් සතුටින් පිළිගන්නා මිදීම. කෙනෙක් සතුටින් පිළිගන්න විදීම නම් එයා සතුටින් පිළි අරගෙන තියෙන්නේ දුක කියලා කියනවා. දුක සතුටින් පිළිගත්තොත් එයා දුකින් නිදහස් වෙලා නැහැ කියලා කියනවා. යමෙක් හඳුනා ගැනීම සතුටින් පිළිගන්නවනම් එයා පිළිඅරගෙන තියෙන්නේ දුක. ඒ දුක සතුටින් පිළිගත්ත දෙයක් කෙනෙක්. එයා දුකින් නිදහස් වෙලා නැහැ කියන්නේ. එයා මේ චේතනාව සතුටින් පිළිගත්තද? එයා පිළිඅරගෙන තියෙන්නේ සතුටින් දුක කියලා කියනවා. එයා දුක සතුටින් පිළිගත්ත දුකින් නිදහස් වෙලා නැහැ. යමෙක් යෝ විඥානං අභිනන්දති. යමෙක් විඥානයේ සතුටින් පිළිගන්නවන සෝ දුක්ඛං අභිනන්දති. එයා සතුටින් පිළි අරගෙන තියෙන දුක. යෝ දුක්ඛං අභිනන්දති. යමෙක් දුක නම් සතුටින් පිළිගන්නේ අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාන. එයා දුකින් නිදහස් වෙලා නැහැ කියලා කියනවා. එහෙනම් අපි දුකින් නිදහස් වෙන්න කැමති නම් අපි උපයා ගන්න මුදලට පුළුවන් අපි දුකින් නිදහස් කරන්න. අපි උපයා ගන්න මුදලට බැහැ. අපි ලබා ගන්න නම් ගුණාම ටිකට පුළුවන් අපි දුකින් නිදහස් කරන්න. ඒකත් බෑ. දුකින් නිදහස් කරන්න පුළුවන්කම තියෙන්නේ කුමකින්ද? මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඒක හැබැයි මුදල තිබීම ප්‍රශ්නයක් නෙමෙයි. නම් ගුණාම තිබීම, තනතුරු තිබීම එකට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ ධර්මයේ කරා යන්න නම් අපිට උවමනා කරන විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාව. බුදුරජාණන් දේශනා කළ පඤ්ඤාවස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සය කියන. ප්‍රඥාවන්ත කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ දුෂ්ප්‍රඥ කෙනාට නෙමෙයි කියලා කියනවා. ඒත් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන්සේගේ ධර්මය අහන්න ලැබෙනකොට ඒ ධර්මයේ තේරුම් ගන්න තරම් එයාට හැකියාවක් තියෙනවනේ. දැන් මේ හැකියාව අපිට මයින්ද බෑ පින්වත්නි. මේ එකට ඉන්නවා සමහර අයට මේක වැටහෙනවා. සමහර අයට වැටහෙන්නේ නැහැ. එතකොට අපි දන්නේ නැහැ හැබැයි අපි ධර්මය අහනකම් අපිට ඒ ප්‍රඥාව තියෙනවද නැද්ද කියලා. අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මය අපි ඉගෙන ගන්නකොට. ධර්මය අහන් ලැබෙනකොට ආ මෙහෙම දෙයක් ජීවිතය තුළ තියෙනවා නේ කියලා අපිට වැටහෙනවනම් අපිට පැහැදිලි මෙති වෙනවනම් අපිටත් ඒ අවබෝධය කරා යන්න උත්සාහයක් ඇති වෙනවනම් එහෙනම් අපිට සතුට වෙන්න පුළුවන් අපිට තුන ප්‍රඥාව තියෙනවා ඉතින් පින්වත්නි බුදුරජාණන් ශ්‍රී දේශනා කරනවා යෝ භික්කවේ රූපං නාදිනන්දති මහණෙනි යම් කෙනෙක් රූපේ සතුටින් පිළිගන්නේ නැත්නම් දුක්ඛං සෝ නාබිනන්දති. එයා සතුටින් දුක පිළිගන්නේ නැහැ කියලා කියනවා. යෝ දුක්ඛං නාබිනන්දති. එයා දුක සතුටින් පිළිගන්නේ නැත්නම් පරිමුත්තෝසෝ දුක්ඛස්මාති වදාන. එයා දුකින් නිදහස් වුණා කියලා කියනවා. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද රූපය සතුටින් නොපිළගන්නේ කියලා. ඒ හිත තමයි බුදුරජාණන් කියලා දුන්නේ. පින්වත්නි අපි මේ රූපේ පරිහරණය කරන්නේ සංකල්ප තුනක් මත පිළිතලා. ඒ තමයි මම, මගේ, මට ඕන විදිහට මේ රූපය පවත්වන්න පුළුවන් කියලා. මම මගේ මගේ ආත්මය කියන හැඟීමක් තමයි රූපය ගැන අපිට තියෙන්නේ. විඳීම ගැන තියෙන්නේ. මම මගේ මගේ ආත්මය කියන. හඳුනා ගැනීම තුළ අපිට ඇති වෙන්නේ මේ හඳුනා ගැනීම මම කියලා හිතෙනවා. මගේ කියලා හිතෙනවා. මට ඕන විදිහට මේ හඳුනා ගැනීම වෙනස් කරන්න පුළුවන් කියලා හිතෙනවා. සංඥාව සංස්කාරත් ඒ වගේ. චේතනාව අපිට හිතෙන්නෙම මම කියලා. මගේ කියලා. මගේ ආත්මය කියලා. විඥාණය අපි අඳුරගන්නේ මම මගේ මගේ ආත්මය කියලා. එහෙමමයි අපිට තේරෙන්නේ. මොකද සසර පුරාවට අපි පුරුදු කරලා තියෙන්නේ ඒ විදිහටමයි. ඒ පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා අපේ මේ විවාහාරයයි අදහස් ආකල්ප සිතුම් පැතුම් එක්ක අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන මම මගේ මගේ ආත්මය කියලා හිතනවා. හැබැයි ඒක වැරදි අදහසක්. වැරදි අදහසක්. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? ඒ තමයි රූපය මම නම් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ නමුත් පුළුවන් අපිට. නෑ. මගේ නම් මට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. නමුත් පුළුවන්ද? මගේ ආත්මය නම් මට ඕන විදිහට පවත්න්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම පුළුවන්ද? විදි රූපේ තුල එහෙම දෙයක් නැහැ. රූපේ තුල තියෙන වෙනස් වෙලා යන දෙයක්. අනිත්‍ය දෙයක්. මේ අනිත්‍ය රූපේ ස්වභාවය අපි අඳුන ගන්නවා. විදීමක් ඇති වෙනකොටත් අපි මම මගේ මගේ ආත්මය කියලා හිතුවට ඒ විදීම මට ඕන විදිහට පවත්න්න කියලා අපිට සැප විඳීම පවත්න්න පුළුවන්ද? දුක් විඳීම එපා කියලා අපිට බැහැර කරන්න පුළුවන්ද? ඒත් බෑ. උපේක්ෂාවට අපි මුලා නොවෙන්න පුළුවන්. ඒ දැවිදීම මම නම් මට පුළුවන් වෙන්න ඕනේ නේ. සැපක් ඇතුණා ආ මේක වෙනස් වෙන්න නැතුව තියෙන්න ඕනේ. දුකක් නම් නෑ දුක මගෙන් ඉක්මනින් බැහැර වෙන්න ඕනේ කියලා පුළුවන් වෙන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ ඒවා හේතුවක් නිසා හටගන්න දේවල්. සංඥාවත් අපිට පුළුවන් වෙන්න ඕනේ වෙනස් වෙන්න මම මගේ මගේ ආත්මය කියලා. මම නම් චේතනා පහල කරන ඒවත් ඒ විදිහටම වෙන්න ඕනේ. මම මගේ මගේ කියලා අපි පවත්නවා. විඥානයත් ඒ විදිහට අපිට වශයෙන් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම දෙයක් දකින්න නැහැ. රූපය කියන්නේ ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික දිරලා වයසට ගිහිල්ලා ඊට පස්සේ මේ කය පොළොවට වැටුණාට පස්සේ වැඩකට ගන්න බැරි දර කෑල්ලක් වගේ එහෙමම කුණු වෙලා සත්තුන්ට ආහාර වෙලා නැති නෑන එක. ඒ රූපේනේ අපි මේ සතුටින් පිළි අරගෙන තියෙන්නේ. අපි සතුටින් පිළිගත්ත කියලා මොකද්ද ලැබිලා තියෙන්නේ අපිට? දුක විතරයි. එතකොට අපි එහෙනම් තේරුම් ගන්න මේක සතුටින් පිළිගන්න දෙයක් නෑ. මේ කය කියලා කියන්නේ මේ රූපය කියලා කියන්නේ වහා වෙනස් වෙලා යන නැසී වෙනසී යන දෙයක්. එහෙනම් මේ රූපය කියන්නේ හේතුඵල ධමයෙන් හටගත්ත දෙයක්. වහා නැසී වෙනසී යන දෙයක්. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා දකිනකොට රූපය සතුටින් පිළිගන්නේ රූපය ආදීනව තමයි අපිට එතකොට ප්‍රකට වෙන්නේ රූපය ආදීනව ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න අපේ රූපය කෙරෙහි යම් ඇල්මක් තියෙනවනේ ඒ ඇල්ම නැති වෙලා යනවා රූපය ඇල්මක ඇල්ම නැති වුණොත් රූපය අපි සතුටින් පිළිගන්නේ නැහැ. විදීමත් ඒ විදිහට. විදීමත් අනිත්‍ය දෙයක්, වෙනස් වෙලා යන දෙයක් කියලා අපි තේරුම් ගත්තොත් විදීම සතුටින් පිළිගන්නේ නෑ ඇත විඳීමක් ඇති වෙනකොට දකිනවා ආ මේ හේතුවක් නිසා හටගත්තු විඳීමක් නැති වෙන යනවා දිය බුබුලක් වගේ මහා නැසී වෙනස යනවා කියලා එයා තුලින් දිනු කර ප්‍රඥාවෙන් දකිනවා එතකොට විඳීම පිළිගන්නේ නෑ හඳුනා ගැනීම නිරන්තරයෙන්ම වෙනස් වෙවි තියෙන්නේ මිරිගුවක් වගේ හඳුනාගත්ත දේ ඇත්ත බලනකොට සම්පූර්ණ වෙනස් දෙයක් තියෙනවා ඒක නිසා ඒ හඳුනා ගැනීම ගැනත් අපි මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා හේතුඵල හැටියට දකින්න. චේතනාවත් වෙනස් වෙවි යන හැටිය තේරුම නිස්පර්ශයෙන් හටගන්න චේතනාව වෙනස් වෙනවා කියන්නේ. විඥානයත් වෙනස් වෙන හැටි එයා දකිනවා. එතකොට එයාට දකින්නේ රූපය තුලත් අනිත්‍ය ස්වභාවය. විදීමත් අනිත්‍යයි. සංඥාවත් අනිත්‍යයි. චේතනාවත් අනිත්‍යයි. විඥානයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපට අයිති දෙයක්ද දුකට අයිති දෙයක්ද? දුකට අයිති දෙයක්. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවන ะ. ඒ දේ මම කියලා, මගේ කියලා, මගේ වශකේ පවත්වන්න පුළුවන් කියලා එයා මුලාවෙන් දකින්නේ නැහැ. එතකොට එයා රූපය කෙරෙහි යම් ඇල්මක් තියනවාද? ඒ රූපය කෙරෙහි තියෙන ඇල්ම දුර වෙලා යනවා. වේදනාව ගැන තියෙන ඇල්ම දුර වෙලා යනවා. සංඥාව ගැන යම් ආසාවක් හිත බැඳීමක් තියෙනවනම් ඒ බැඳීම නැති වෙලා යනවා යාට. චේතනාව ගැන යාට මම මගේ කියලා බැඳීමක් ඇති වෙනවද? ඒ බැඳීම නැති වෙලා යනවා. විඥානය ගැන බැඳීමක් ඇති වෙනවද? ඒ බැඳීම නැති වෙලා යනවා. එයා එතකොට රූපේ සතුටින් පිළිගන්නේ දැන් අර මොහොතේ වැටිච්චි ඒ තාත්තයා හිතුවොත් එහෙම අනේ මේ ජීවිතේ මෙහෙම වුණාට ඊළඟ ජීවිතවල නම් මෙහෙම වෙන්න එපා කියලා ඉවර වෙලා අපි පතනවා අනිත් සත්‍යයන්ට මේ වගේ දුකක් නොවේවා කියලා. පැතීමෙන් සිද්ධ වෙවිද? නෑ අපි පැතුවට අපිත් ඒ දුකින් නිදහස් වෙනාද? නෑ අපි කල්පනා කරන මට නැවත රූපයක් ලැබුණොත් මට නැවත ලැබෙන්නේ දුකක්මයි. විදීම සංඥා සංකාර විඥාන අපිට නැවත නැවත ලැබෙනවද? ඒ තුල නැවත නැවත ලැබෙන්නේ දුකක්මයි. එහෙනම් මේ දුකින් මම නිදහස් වෙන්න ඕනේ. මේ දුකින් නිදහස් වෙන්න නම් අපි පුරුදු කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ පුරුදු කරගන්න නම් පින්වත්නි අපි අපේ ජීවිතය තුළ ඇති කරගන්න කරුණු හතරක් තියෙනවා. ඒ දෙකක් බාහිරින් ලැබෙන්නේ. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. සත්පුරුෂ ඇසුර. මේ ජීවිතයේ මේ ඇත්ත ගැන කියලා දෙන බුදුරජාණන්ගේ ධර්මයේ කියලා දෙන සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් අපි ඇසුරු කරනවා. ඒ කල්යාණ මිත්‍රයන් කරුණාවෙන් මේ ධර්මයේ කියලා දෙනවා. ඒ කියලා දෙනකොට ඒ බාහිරින් ලැබෙන්න ඕන කරුණු දෙක. තමා තුළ එතකොට තියෙනවා තව කරුණු දෙකක්. ඒ තමයි අහන ධර්ම හොඳට නුවණින් විමසීම. විමසලා ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. ඊට පස්සේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපනවා. ඒකට කියන ධම්මා ධම්ම ප්‍රතිපදාව කියලා. ඔන්න ඔය කරුණු ටික ඇති වෙනකොට සත්පුරුෂ සසුරයි සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මන ප්‍රතිපදාව කියන කරුණු හතර ඇති වෙනකොට අපිට මේ අනිත්‍ය ලෝකී ස්වභාවය තේරෙනවා. වෙනස් වෙන නැසී වෙනසින ලෝකෙ අපිට තේරෙනවා. එතකොට රූපය කෙරෙහි අපිට නොවැල්මේ තියෙන. රූපය සතුටින් පිළිගන්නේ. විදීම ගැන අපි සතුටින් පිළිගන්නේ නැහැ එතකොට. සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන අපි සතුටින් පිළිගන්නේ. මේ ජීවිතයේ දුලම අපි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන සතුටින් පිළිගන්නේ නැත්තම් එයා මේ ජීවිතය තුල පිළි අරගෙන නැත්නම් මොකන්ද? දුක සතුටින් පිළි අරගෙන නැහැ. රහතන් වහන්සේ කියන්නේ ආන්නේ උත්තරයන් වහන්සේලා. උන්වහන්සේලා රූපේ සතුටින් වේදනා සංඥා සංකාර සතුටින් පිළිගත්තේ නැහැ. ඒක නිසා උන්වහන්සේලා සැපසේ වාසය කළා. එහෙනම් අපිටත් ඒ දේ මේ ජීවිතය තුළ පුරුදු කරගන්න පුළුවන්. ඒකට නම් තියෙන එකම පිටසම තමයි මේ ධර්මයේ පුරුදු කර ගැනීම. ඒකට අපි මේ ලොකු කුඩා හැමදෙනාම අපිට ලැබිච්ච දුර්ලභ වාසනාවක් මේක. මේක අපි ටික දෙනෙකුට අහන්න ලැබෙන දෙයක්. ලෝකේ මිනිස්සුන් ඇතුළත ජීවත් වෙනවා. ඒ ටික දෙන අපි උත්සාහ කරන්න ඕනේ මේ දුර්ලභ වාසනාව තේරුම් අරගෙන. අපි රූපයට කොච්චර සැලකිලි දක්ව දක්ව හිටියත් රූපයට සිද්ධ වෙන දේ අවසානට සිද්ධ වෙලා යනවා. විදීම ගැන ප්‍රාර්ථනා කර කර හිටියට අපිට ඕන විදිහට මේව පවතින්නේ නැහැ. චේතනා පහල කරගෙන කොච්චර සැලසුම් හැදුවත් අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ හේතුවට අනුව තමයි ඵලය සකස් වෙලා යන්නේ. ඒ ජීවිතය තුළ අපිට පුළුවන් මේ ධර්මයේ පුරුදු කරගෙන අවබෝධයෙන්ම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල ස්වභාවය තේරුම් අරගෙන අපිට සතුටින් පිළිගන්නේ නැතු වෙන්නේ. අපි මේ ජීවිතය තුළම සතුටින් පිළිගන්නේ නැත්තේ දුක. ඒක අපිට මේ ජීවිතේදීම දුකින් නිදහස් වෙන්න පුළුවන්. දුකින් නිදහස් වීම ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ නිසා ඔබ හැමදෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ දුක ගැන අවබෝධයෙන්ම කලකිරලා නොයල්ම ඇති කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න මේ උතුම් ධර්ම දානමේ පින උපකාර වෙත්වා